පැත්තෙන් කරනවා. අපි ඒක කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඊට අමතරව යම් යම් කරුණු කාරණාවන් සාකච්ඡා කරන්න, තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න, භවනාවේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න සාකච්ඡාවන් පවත්වනවා. එතකොට ධර්ම සාකච්ඡාවක් පවත්වලා එතකොට දැන් අපි මේ මොහොතට කලින් ඒ සාකච්ඡා අනුග්‍රහිතයත් ඉෂ්ට සිද්ධ කරා. ඊට අමතරව දැන් මේ පින්වතුන් ඒ ලැබිච්ච උපදෙස් අනුව සමත විපස්සනා භාවනාවන්හි නිරත වෙනවා. එතකොට සමත අනුග්‍රහිතයක් විපස්සනා අනුග්‍රහිතයක් අපේ අතින් සිද්ධ වෙනවා. ඊට අමතරව තමයි දැන් මේ ධර්ම දේශනා වාරයක් තුලින් අපි මේ කරගෙන යන භාවනාව තවදුරටත් උපවත් කරගන්න, තවදුරටත් සුද්ධ කරගන්න. මේ භාවනාවේ කොයිතරම් දුරට දේශනාවත් එක්ක ගැලපෙනවද කියලා යම් පැහැදිලි වීමක් පැහැදිලි කිරීමක් කරගන්න තමයි දැන් මේ සුත අනුග්‍රහිතයක් මේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් අපි කරන්නේ. එතකොට අපිට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ අනුග්‍රහිත පහකින් නැත්නම් අනුග්‍රහ කිරීම පහකින් උදව් කිරීම පහකින් පෝෂණය වෙච්ච අපේ භාවනාව ක්‍රමානුකූලව එතකොට වැඩෙනවා. අද පින්වත්නි මම මේ සුත අනුග්‍රහිතය සඳහා මේ බුදුරජාන් වහන්සේ වැඩ සිටිය කාලේ වෙච්ච එක්තරා අපූර්ව සිද්ධවීමක් තමයි මාත්‍රිකාව වශයෙන් තබාගත්තේ. මාත්‍රිකා වශයෙන් තබාගත්ත ඒ ගාතාව දක්නට ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසේන අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය. දැන් මේ පිටුන් අහලා ඇති අනාථ පිණ්ඩික කියලා සිටුතුමෙක් ගැන. මේ අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට බොහෝම සමීපව සිටි කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ගිහි පක්ෂයේ ප්‍රධාන උපස්ථායක. ඒ වගේමයි නිරන්තරයෙන්ම බුදුරජාන් වහන්සේ දකින්න ගියා ධර්මයට සවන් දෙන් සවන් දුන්නා ඊළඟට ජේතවනාරාමය ඊටා විශාල ධනයක් පරිත්‍යාගයකින් ශ්‍රමයකින් තනලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂ පූජා කළා. ඉතින් මේ විදිහට අප්‍රමාණ කුසල් දහම් සිද්ධ කරගත්ත බුද්ධ ශ්‍රාවකේ. ඒ විතරක් නෙමෙයි එතුමා සෝවාන් ආර්ය ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. දැන් මෙතුමාත් ඉතින් වයසට ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ ඔත්පල වෙනවා. ඉතින් අපි හැමදෙනාම කොයිතරම් කුසල් කරත් කොයිතරම් අකුසල් කරත් හැබැයි අවසානයේ යම් යම් දුක්ඛ විපාකයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා කර්මානුකූලව මේ අපේ මේ උපතත් එක්ක අපි අරන් යම් නිශ්චිත ජරා මරණ ස්වභාවයක් අපිට උරුම වෙලා තියෙනවා. අපිට ඒක වළක්වන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි ඉපදුනා නම් මරණය කියන එක අපි ඉපදීමත් එක්කම අරගෙන ආපු එකක්. අපිට කොයි තරම් වෑයම් කළත්, කොයි තරම් නවීන විද්‍යාවෙන් විවිධ යන්ත්‍ර උපකරණ සොයාගත්තත්, විවිධ නවීන බෙහෙත් හොයාගත්තත් මේ මරණය වළක්වන්න හැකියාවක් නැහැ. ඒ වගේම ජරාවටපත් වීම, වයසට යාම වළක්වන්න හැකියාවක් නැහැ. විවිධාකාර ලෙඩ රෝගයන් වැළඳීම කොයි තරම් අපි පරිස්සම් වුණත් වළක්වන්න හැකියාවක් නැහැ. ඒව වැළඳෙනවා. ඒක තමයි මේ ශාරීරික ස්වභාවය. ඉතින් මේ අනාථපිණ්ඩික සිටුතුමත් බොහොම උත්කෘෂ්ඨ කුසලයන්හි නිරත වුණත් අවසාන පරිච්ඡේදයේ මෙන්න මේ වගේම දැන් මරණාසන්න මට්ටමකටපත් වෙනවා. මරණාසන්න තත්ත්වයටපත් වෙලා දැන් මෙතුමා බොහොම දුක්ඛ පීඩාවකින් පෙළෙනවා. එක අතකින් කියන්න පුළුවන් මරණාසන්න වේදනාවකින් දැන් ඔන්න දුක් විඳිනවා. දැන් තමන්ගේ නිවසේ මේ විදිහට මරණාසන්නව දුක් විඳින මේ අනාථපිණ්ඩු සිටුතුමා හැබැයි සිහි විකල බවකටපත් වෙලා නැහැ. දැන් සෑහෙන දුකක් විඳිනවා. සිහි විකල් වෙලා නැහැ. හැබැයි දුකක් තියෙනවා. දුක් වේදනාවක් අත්විඳිනවා. කායික දුකක් තියෙනවා. ඒ බව හොඳටම පැහැදිලි. එතුමා තමන්ගේ අතවැසියෙක් අමතලා කියනවා ඔබ ගිහිල්ලා ජේතවනාරාමේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේව මගේ නමින් වන්දනා කරන්න. ඒ කියන්නේ උන්වහන්සේව වන්දනා කරලා කියන්න මේ අනාර්ථ පිඬු සිටුතුමා වෙනුවෙනුයි මම මේ ඔබ වහන්සේව වන්දනා කළේ කියලා. ඊළඟට මතක් කරන්න මේ අනාථ පිඬිත සිටුතුමා දැන් මරණාසන්නව බොහොම දුක්ඛිත තත්වයකට පත් වෙලා ඉන්න බව බුදුරජාණන් වහන්සේට මතක් කරන්න. ඊළඟට ගිහිල්ලා සැරියුත් මහරහතන් වහන්සේටත් වන්දනා කරන්න. වන්දනා කළා මේ විදිහටම අනාථපිණ්ඩික සිටුතුමාගේ නමින් තමයි මම මේ වන්දනා කරන්නේ කියලා වන්දනා කරලා සරියුත් මහරහතන් වහන්සේටත් මතක් කරන්න අනාථපිණ්ඩික සිටුතුමා දැන් මරණාසන්නයි. ඊටාම දුක්ඛිත මට්ටමක පසු වෙනවා. ඒ නිසා අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ එතුමාව දකින්න සරියුත් මහරහතන් වහන්සේට එතුමාගේ නිවසට පැමිණෙන්න කියලා ආරාධනා කරන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කිව්වේ නැහැ. හැබැයි සරියුත් මහරහතන් වහන්සේට ආරාධනා කරන්න කියලා කිව්වා. එක හතකින් දැන් මේ සරියුත් මහරහතන් වහන්සේත් එක්ක ලොකු කුළුපග බවක්, ලොකු සමීප සම්බන්ධතාවයක් මේ අනාථපිණ්ඩික සිටුතුමාට තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවසන් මොහොතේදී මේ තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේව දකින්න, උන්වහන්සේගෙන් බණක් අහන්න, ඒ තියෙන කැමැත්ත නිසාම අන්න ආරාධනාවක් යවනවා. තමන් මේ ඔත්පලව ඉන්න බවක් දැනුම් දීලා අනේ මාව බලන්න එන්න කියලා අන්න ඉල්ලීමක් කරනවා. ඊළඟට ඔන්න සරියුත් මහරහතන් වහන්සේ බොහොම තුෂ්ණීම් භාවයෙන් ඒ ආරාධනාව පිළිගන්නවා. පිළි අරගෙන තනියම වඩින්නේ නැහැ තමනුත් එක්කම තමන් වහන්සේත් එක්කම ආනන්ද ස්වාමින් වහන්සේත් කැටුව ඔන්න උන්වහන්සේලා දෙනම මේ අනාථපිණ්ඩික සිතුමාගේ ගෙදෙට්ට එනවා මේ අනාථපිණ්ඩික සිතුමාව බලන්න. දැන් බලන්න ඇවිල්ලා දැන් අපි සාමාන්‍ය සරල විදිහටම දැන් මේ සරියුත් මහරහතන් වහන්සේත් මේ අනාථපිණ්ඩික සිටුතුමාගෙන් අහනවා කොහොමද ගෘහපතිය ඔබට යැපෙන්න පුළුවන්ද ඔබට සුවයක් දැනෙනවද ඔබේ තොරතුරු දැන් කොහොමද දැන් සනීපයක් දැනෙනවද මේ ලෙඩේ අඩු වෙන බවක් තේරෙනවද වැඩි වෙන බවක් තේරෙනවද හරි ලස්සනට අහනවා. ඉතින් අපි දැන් මේ සාමාන්‍යයෙන් ලෙඩෙක් බලන්න ගිහිලා අහන විදිහට මුන්වහන්සේත් අහනවා. කච්චිතේ ගහපති කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අබික්කමන්ති. පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අබික්කමෝති. ගෘහපතිය මේ ඔබට දැන් යැපෙන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? දරන්න පුළුවන්ද? දැන් මේ තියෙන දුක් වේදනාව අඩු වෙන බවක්ද තේරෙන්නේ වැඩි වෙන බවක්ද? දැන් මේ අවස්ථාවේදී පින්වත්නි අනාථපිණ්ඩික සිතුමා කියන්නේ තමන්ගේ ලෙඩේ වැඩි වෙන බව. එතුමා කියනවා නමේ බන්තේ සාරිපුත්ත කමනියං න යාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා අබික්කමන්තී නෝ පටික්කමන්ති. ස්වාමීනි සාරිපුත්ත ස්වාමින් වහන්සේ මගේ වේදනාව ඉවසන්න බෑ. මට දැන් දරන්න හරි අමාරුයි. මගේ මේ දුක් වේදනාව වැඩි වෙන බවක් මට තේරෙනවා අඩු වෙන බවක් තේරෙන්නේ නැහැ. දැන් පැහැදිලි කාරණාව. එතකොට දැන් මේ එන්න එන්න අසාධ්‍ය වෙන තත්වයක් දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ තියෙන්නේ. දැන් කොයිතරම් ආර්ය ශ්‍රාවකයෙකුණත් අපි තේරුම් ගත යුතුයි මේ මරණ දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි හිත හදාගෙන තිබුණා නම් අන්න පිහිටක් තියෙනවා. එතකොට මේ සරියුත් මහරතන් වහන්සේට දැන් මේ විදිහට ප්‍රතිඋත්තර දුන්නාම මේ අනාථපිණ්ඩික සිටුතුමා ඊළඟට ඒ සිටුතුමා තමන් විඳින දුක තවදුරටත් මතක් කරනවා උපමා රාශියකින්. එතුමා කියනවා හරියට බොහොම ශක්තිමත් පුරුෂයෙක් ඊටාම තියුණු ආයුධයක් අරගෙන හරියට මේ ඔළුව දෙකට පළලා ඇතුළ හූරන්න වගේ ඇතුළ කපන්න වගේ ඊටාම තියුණු වේදනාවක් මට හිසේ දැනෙනවා ඊළඟට කියනවා ඊටාම ශක්තිමත් පුරුෂයෙක් ඊටාම ශක්තිමත් වරපටක් අරගෙන මේ හිසේ වෙලුමක් දාලා ඒ වෙලුම කිටි කිටිය තද කරනකොට දැනෙන තියුණු වේදනාවක් වගේ වේදනාවක් මට දැනෙනවා හරියට මේ ගවගින් ඝාතනය කරන ඒ ගව ඝාතකයෙක් එහෙම නැත්නම් ගව ඝාතකයෙක්ගේ අතවැසියෙක් තියුණු ආයුධයකින් මේ ගවයින්ගේ අර කුස කපනකොට බඩ කපනකොට දැනෙන වේදනාව වගේ ඊතා තියුණු වේදනාවක් මගේ මේ බඩ ප්‍රදේශිනුත් දැනෙනවා ඊළඟට කියනවා පින්වත්නි බොහොම ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් දුර්වල මිනිසෙක් අල්ලගෙන දෙපැත්තෙන් අල්ලගෙන හිර කළා අල්ලගෙන අඟුරු වලකට ගෙනහිල්ලා අඟුරු වලට දමමින් හාත් පසින් තවනවා. අඟුරු වලින් තවනවා. දැන් මේ හොඳටම දැවෙනවා. දැවෙනවා කියන්නේ තේ තාපය දැනෙනවා. රස්නේ දැවෙනවා. දැනෙනවා. අන්න ඒ වගේ මේ මුළු ශරීරයම දැන් දැනෙනවා. දැවෙනවා. විශාල වශයෙන් මේ දහන මේ දැවීමක්, තැවීමක් මට තේරෙනවා. දැන් අපිට පැහැදිලි මේ දෙන උපමා වලිනුත් එතුමා දැන් මේ ඊටාම අසාධ්‍ය මට්ටමටපත් වෙලා සෑහෙන දුක්ඛිත වේදනාවකින් පෙළෙන අවස්ථාව. හැබැයි අපි තේරුම් ගත යුතුයි අනිත් පැත්තෙනුත් මේ දුක්ඛ වේදනාව විස්තර කරන්න තරම් එතුමාගේ හිතේ සෑහෙන මධ්‍යස්ත බවක් තිබිලා තියෙනවා. වැඩිච්ච හිතක් තිබිලා තියෙනවා. කොයි තරම් වේදනාවක් පැමිණියත් ඒ වේදනාව විස්තර කරන්න තරම් හොඳ සිහි බුද්ධියක් සිහි කල්පනාවකුත් තිබිලා තියෙනවා. දැන් මේ මරණාසන්න මොහොතේ තමන් අත්දකින ස්වභාවය සරියුත් මහරහතන් වහන්සේට මේ විදිහට විස්තර කරාම පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා හැබැයි ඊටාම ගම්භීර ධර්ම දේශනාවක්. දැන් අපි සාමාන්‍යයෙන් වර්තමානයේ නම් මේ වගේ අවස්ථාවක් පැමිණිහාම ඉක්මනටම පිරිත් ටිකක් කියනවා. පිරිත් ටිකක් කියලා ඉතින් සුබපතනවා මේ ඔබට නිරෝගී වෙන්න කියලා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ එහෙම දෙයක් කරලා නැහැ. උන්වහන්සේ ඊට වඩා ඊටාම ගම්භීර ධර්මයක් මේ අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කරනවා. දැන් මේ ගම්භීර ධර්මයේ දේශනා කළා දේශනා කළා ටිකක් දීර්ඝ වශයෙන් දේශනා කරලා අවසන් වුණාට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමා පින්වත්ටි අඬනවා. අඬනකොට මේ බලන් හිටිය ආනන්ද සාමින් වහන්සේ හිතනවා දැන් මේ ගම්භීර ධර්මයේ පිහිටන්න බැරුව මේ ධර්මයේ එකතකින් වැටහෙන්න බැරුව හරි එහෙම නැත්නම් මේ ධර්මයෙන් ප්‍රකාශ කර මට්ටමේ පිහිටන්න බැරුව මේ මෙතුමා කනස්සලටපත් වෙලා අඬනව වෙන්න ඇති කියලා අනාත් මේ අනාථපිණ්ඩික සිටුතුමාට ආනන්ද හාමුදුරුවෝ කියන නැවතත් සිටුතුමනි ඔබ මේ අරමුණු වල පිහිටන්න අරමුණු වලින් යම් සුවයක් ලබා ගන්න කියලා කියනවා. ඒ අවස්ථාවේදී අනාථපිණ්ඩික සිටුතුමා කියනවා ස්වාමිනී ආනන්ද ස්වාමින් වහන්සේ මට මේ අරමුණු වලින් වැඩක් නැහැ. මට අරමුණු වල නොපීඨා ඉන්න පුළුවන්. නමුත් මම මේ ඇඬුවේ මෙතෙක් කාලයක් මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ ඇසුරු කළා. වෙනත් විවිධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. නමුත් මේ තරම් ගම්භීර ධර්මයක් මේ වෙනතුරු මට අහන්න ලැබුණේ නැහැ. අද තමයි මෙතරම් ගම්භීර ධර්මයක් මට අහන්න ලැබුණේ කියලා මේ ධර්මයේ ಗುಣ දේශනා කරනවා. ඒ අවස්ථාවේදී ඔන්න සරියුත් මහරතන් වහන්සේ කියනවා මේ ගෘහපතිය මේ සුදු පිළි අඳින මේ ගෘහවාසී අමුදරුවන් පෝෂණය කරන මේ සාමාන්‍ය ජනතාවට මෙබඳු ගම්භීර ධර්මයක් අපි සාමාන්‍යයෙන් දේශනා කරන්නේ නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලාට නම් අපි මේ වගේ දේවල් දේශනා කරනවා. කියලා ඔන්න එක්තරා අන්දමකින් නිදහසර කාරණාවක් කියනවා. ඒ අවස්ථාවේදී පින්වත්නි ඇඳිලි බැඳගෙන අනාථපිණ්ඩික සිටුතුමා මේ සරියුත් මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි සරියුත් මහරහතන් වහන්ස ස්වාමින් වහන්සේ අනේ අප කෙරෙහි අනුකම්පා කරලා මේ ගිහි පිරිසේ අතරත් ඉන්නවා කෙලෙස් අඩු පිරිසක්. අන්නේ කෙලෙස් අඩු පිරිස මෙබඳු ගම්බීර ධර්මයක් ඇහුවේ නැත්තම් ඒ අයට මෙබඳු ගම්බීර ධර්මයක් ඇහුනේ නැත්තම් අන්න ඒ අයගෙත් කෙලෙස් වැඩෙනවා. ඒ අයටත් යන්න තියෙන පාර මොකද්ද කියලා තේරෙන්නේ නැතු වෙලා යනවා. පාර වරදින්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙබඳු ගම්බීර ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ගිහි පිරිසටත් දේශනා කරන්න කියලා ආරාධනාවක් කරනවා. ඊළඟට පින්වත්නි මේ ආරාධනාව කළාට පස්සේ සරියුත් මහරතන් වහන්සේ අනුමෝදන් වෙලා එහෙම ආනන්ද ස්වාමීන් වහන්සේවත් කැටුව ඊළඟට නැවතත් ජේතවනාරාමේ බලා යනවා. ඒ ගිහිල්ලා නොබෝ වේලාවකින් මේ අනාථපිණ්ඩික සිටුතුමා කලුරිය කරනවා. කලුරිය කරලා තුසිත දිව්‍ය ලෝකේ උපදිනවා. බොහොම බල සම්පන්න මහේශාක්‍ය දිවි කෙනෙක් වෙලා තුසිත දිව්‍ය ලෝකේ උපදිනවා. දැන් අනාථපිණ්ඩික දිව්‍ය රාජයා. එතුමා දිව්‍ය සැපතටපත් වුණාට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා ආපහු හැරිලා බලනවා මොකද්ද මම කරලා තියෙන ප්‍රබල කුසලය. එතකොට සියල්ල මතක් වෙනවා. Taman මෙන්න මේ විදිහට අනාථ පිණ්ඩික කියලා සිටුතුමෙක් බවට පත් වෙලා හිටියා. ජේතවනාරාමයේ පූජා කළා, භාග්‍යතුන් වහන්සේ ඇසුරු කළා, සරියුත් මහරහතන් වහන්සේ බොහෝම ළඟින් ඇසුරු කළා, අනිකුත් භික්ෂුන් වහන්සේලාට සමීපව ඇසුරු කළා. ශාසනයෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගත්තා. අන්නේ ප්‍රයෝජනය ප්‍රයෝජනය නිසා අන්න මෙබඳු සම්පත්තියක් Tamanට ලැබුණා කියන එක පැහැදිලි වෙනවා. එතුමා ඒ මොහොතේම එතකොට රාත්‍රියේ බවටපත් වෙලා ඒ රාත්‍රියේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට පැමිණෙනවා. පැමිණිලා පින්වත්නි බුදුරජාණන් වහන්සේව පැදකුණු කළා ප්‍රදක්ෂිනා කරලා වන්දනා කළා දේශනා කරනවා සාමීනි භාගතුන් වහන්ස මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගෙන මේ භික්ෂු සංඝයා වැඩ සිටින මේ ජේතවනාරාමය අතිශය රමණීයයි. ඒ වගේමයි මේ ඉන්න සත්වයින්ගේ විසුද්ධිය පිණිස යම් පිරිසුදු බවක් පිණිස මෙන්න මේ මේ දහම් ප්‍රගුණ කරන්න ඕනේ කියලා මම අර මාත්‍රිකා වශයෙන් තබාගත් ගාථාව එතෙන්දි මේ අනාථපිණ්ඩික දිව්‍ය රාජයා තමයි දේශනා කරන්නේ. අපි ඒ ගැන මදක් පස්සේ විමසමු. ඊළඟට කියනවා මේ ගාතාවත් කියලා. ඉතින් මේ විදිහට ප්‍රසන්නව කතා කරලා බොහොම ප්‍රශංසනීයව බුදුරජාන් වහන්සේට කතා කරලා ඊළඟට කියනවා මේ භික්ෂූන් වහන්සේලා අතර මේ සාරිපුත්ත මහරතන් වහන්සේ මහා ප්‍රඥයි. උන්වහන්සේව අභිභවාව යන කිසිම භික්ෂූන් වහන්සේ කෙනෙක් නැහැ. ඒ නිසා මේ සරියුත් මහරතන් වහන්සේට යහපතක්ම වේවා කියලා උන්වහන්සේට මතක් කරලා නැවතත් බුදුරජාන් වහන්සේව ප්‍රදක්ෂිනා කරලා එතුමා අතුරුදහන් වෙනවා. දැන් මේ සිද්ධියෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ පසුවෙන්දා දැන් භික්ෂුන් වහන්සේලාට මේ වෙච්ච සිද්ධිය කියනවා. මහණෙනි මෙන්න මේ විදිහට පසුගියදා රාත්‍රියේ මධ්‍යම යාමේ මෙන්න දෙවි කෙනෙක් ආවා. බොහොම ප්‍රබලයි. මුළු ජේතවනාරාමයේම බබළුවමින් එතුමා පැමිණියා. පැමිණිලා මාව ප්‍රදක්ෂිනා කළා වන්දනා කළා බොහොම ගරු බුහුමන් සහිතව. කියා සිටියා මේ භාග්‍යතුන් වහන්සේ සහ භික්ෂු සංඝයා වැඩ සිටින මේ ජේතවනාරාමය රමණීයයි. මේ රමණීය වූ භූමිය ආලෝකවත් කරමින් ප්‍රභාමත් කරමින් මේ භික්ෂු සංඝයා වැඩ සිටිනවා. භාගතුන් වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේමයි මේ භික්ෂු සංඝයා අතර සැරියුත් මහරතන් වහන්සේ මහා ප්‍රඥයි. උන්වහන්සේව අභිබවා යන වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක් හොයාගන්න බෑ කියලා මේ සරියුත් මහරහතන් වහන්සේලාත් ප්‍රශංසා කරලා එතුමා අතුරුදහන් වුණා. කියන මේ කතාව කියනවා. දැන් පින්වත්නි මේ කතාව අහන් හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එකත් එකටම සාමීනි එහෙනම් මේ අනාථ පින්ඩික සිටුතුමා වෙන්නේ නැති කියලා කියනවා. දැන් පින්වත්නි මේ මේ කතාව අහපු බුදුරජාන් වහන්සේ කියනවා ආනන්ද ඔබේ අර තර්ක ඥානය අනුමාන ඥානය ඊටා ප්‍රශස්තයි. ඇත්ත තමයි. ඒ තමයි අනාථ පින්ඩික දිව්‍ය රාජයා. එතුමා සරියුත් මහරතන් වහන්සේත් එක්ක බොහොම සමීපව ඇසුරු කරා කියලා ඉතින් තවතත් විස්තරයක් කරලා එතකොට ඒ ප්‍රවෘත්ති අවසන් වෙනවා දැන් අපි මෙතන මතු කරගන්න මූලික කරගත්තේ මේ සරියුත් මහරතන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන ධර්මකාරණාවන් කීපයක් මතු කරගන්නයි ඊට කලින් අපි අර අනාථපිණ්ඩික සිටුතුමා දේශනා කරපු ඒ ගාථාවිනුත් යමක් උකහා ගත්තොත් උන්වහන්සේ එතුමා කියනවා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජಂತಿ න ගොත්තේන ධනේන වාති කෙටියෙන් කියනවා නම් මේ යහපත් කර්මයක් නිවැරදි වැටහීමත් නිවැරදි ධර්මයක් සද්ධර්මයක් අපි රකින සීලයත් ඊළඟට නිවැරදි වූ ජීවන ක්‍රමයත් එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් මෙන්න මේ කාරණා වලින් මේ මිනිස්සු මිනිස්සයෝ පිරිසුදු බවට පත් වෙනවා. මෙබඳු ක්‍රම වලින් හැර මේ ධනයෙන්වත් ගෝත්‍රයෙන්වත් කෙනෙක් පිරිසුදු භාවයකට පත් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි ඒ අවස්ථාවේදී මේ අනාථපිණ්ඩික දිව්‍ය රාජා ප්‍රකාශ කරන්නේ. දැන් ඒ කාරණාව එසේ තිබියදී අපිට හිතන්න වටිනවා මේ අනාථපෙන්නික සිටුතුමාම අර තරම් බැගෑපත් වෙලා සරියුත් මහරතන් වහන්සේගෙන් අනේ අපිටත් මේ වගේ දහමක් දේශනා කරන්න කියලා ඉල්ලුවේ මොන වගේ දහමක් සම්බන්ධයෙන්ද කියන කාරණාව. මොකද එතුමා මෙච්චර කාලයක් බුදුරජාන් වහන්සේ ඇසුරු කරලා තිබුණාට අනිකුත් භික්ෂු සංඝයා වහන්සේලා ඇසුරු කරලා තිබුණාට මේ තරම් දහමක් අහලා තිබිලා නැහැ. දැන් මේ අන්තිම මොහොතේ තමයි ඔන්න සරියුත් මහරතන් වහන්සේගෙන් ඒ තරම් ගම්භීර දහමක් අහන්න ලැබිලා තියෙන්නේ. දැන් මේ ගම්භීර ධර්මය ඒ නිසා ටිකක් විමසලා බලන එක අපිටත් බොහොම ප්‍රයෝජනවත්. එතකොට පින්වත්නි මේ ගම්භීර ධර්මයේ එක්තරා කොටසක් පමණක් අද මම ධර්ම දේශනාව සඳහා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දම්බීර ධර්ම කොට ධර්ම කොටස ආරම්භ වෙනවා මෙන්න මේ විදිහට. දැන් අනාථපිණ්ඩික සිටුතුමා අර විදිහට තමන් මේ ඊටාම දුක්ඛිත මට්ටමක ඉන්න බව තමන්ගේ හිස වේදනා දෙන හැටි හිසේ කැක්කුම් දෙන හැටි බඩ පලන්න තරම් වේදනාව විඳින හැටි අර මිනිස්සු දෙන්නේ දුර්වල මිනිසෙක්ව ගිහිල්ලා අඟුරු වලක දාලා තවන තරම් වේදනාවක් දැනෙන හැටි විස්තර කරාමයි මේ සරියුත් මහරතන් වහන්සේ මෙන්න මේ විදිහට එහෙනම් හික්මෙන්න කියලා මේ ධර්මයේ දේශනා කරන්නේ එක අතින් බලද්දී අපිට හිතන්න වටිනවා ඊටාම තීරණාත්මක මොහොතක දේශනා කරපු දහමක්. මරණාසන්න මොහොතේ දේශනා කරපු දහමක්. ඒ නිසා මේකේ හරියටම කෙස් ගහට යන්න වගේ කියපු දහමක් මෙතන තියෙනවා. කියපු ධර්මය කොටස් රාශියක් තියෙනවා. එක එක කොටසක් අපි මදක් විමසලා බැලුවොත් අද දවසට මම කල්පනා කරන්නේ එක කොටසක් ගැන කතා කරන්න. ඒකේ මේ විදිහට සරියොත් මහරහතන් වහන්සේ කියනවා තස්මාතිහ ගාප්තේ ගහපති එවං සික්කිතබ්බං එහෙමනම් ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහට හික්මෙන්න. එහෙමනම් ගෘහපතිය කියලා කියන්නේ දැන් අර තරම් දුක් විඳිනවා නම් ඔබ මේ තරම් කටෝර වේදනාවකට නම් ඔබපත් වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට හික්මෙන්න. දැන් වෙන වෙන දේවල් කරන්න වෙලාවක් නැහැ. වෙන වෙන දේවල් සජ්ජායනා කරන්න වෙලාවක් නැහැ. වෙන වෙන දේවල් සිහි කරන්න වෙලාවක් නැහැ. මෙන්න මේ විදිහට හික්මෙන්න. කියලා ඔන්න ඍජුවම කරුණක් කියනවා. මොකද්ද කියන කරුණ? න චක්කුං උපාදී යිස්සාමි නච මේ චක්කු නිසිතං විඥානං භවිස්සතිති ඒවන්තේ ගහපති සික්කිතබ්බං ගෘහපතිය ඔබ මේ ඇස උපාදාන කිරීමෙන් වලකින්න ඇස උපාදාන කරගත් එහෙම නැත්නම් ඇස ඇසුරු කරගත් විඥානයක් පහළ වීමට නොදී ඉන්න මෙන්න මේ ආකාරයෙන් ඔබ හික්මෙන්න ඊළඟට කියනවා තස්මාතිහ ගහපති එවං සික්කිතබ්බං න සෝතං උපාදීස්සාමි නච මේ සෝත නිසිතං විඥානං භවිස්සතිති එවං තේ ගහපති සික්කිතබ්බං එහෙමනම් ගෘහපති ඔබ කන උපාදාන කරන්නේ නැතුව ඉන්න කන උපදා උපාදාන නොකරන මට්ටමකට හික්මෙන්න ඊළඟට කන ආශ්‍රිතව කන ඇසුරු කරගෙන එන විඥානයක් ඇති නොකර ඉන්න ඒ අන්දමින් හික්මෙන්න. ගානං න ගානං උපාදයිස්සාමි නච මේ ගාන නිසිතං විඥානං භවිස්සතිති. එවන් තේ ගහපති සික්කිතබ්බං. ඒ වගේමයි මේ ගානීන්ද්‍රය එහෙම නැත්නම් නහය උපාදාන නොකර ඉන්න. නහය ආයසුරු කරගෙන පහළ වෙන ඒ ගාන විඥාණය පහළ නොවන විදිහට හික්මෙන්න. න ජීවහං උපාදයිස්සාමි නචමේ ජීවහා නිසිතං විඥානං භවිස්සතිති. ඒවන්තේ ගහපති සික්කිතබ්බං. ඔබ මේ දිව උපාදාන නොකර ඉන්න දිව නිශ්චය කරගෙන දිව ඇසුරු කරගෙන පහළ වෙන ජීවහා විඥානයේ පහළ නොවන අන්දමට හික්මෙන්න. න කායං උපාදයිස්සාමි නච මේ කාය නිසිතං විඥානං භවිස්සතිති. ඒවන්තේ ගහපති සික්කිතබ්බං එහෙමනම් ගෘහපති ඔබ මේ කය උපාදාන නොකර ඉන්න කය නිශ්චය කරගෙන පහළ වෙන කය ඇසුරු කරගෙන පහළ වෙන කාය විඥාණය ඇති නොවන විදියට හික්මෙන්න. න මනං උපාදයිස්සාමි නච මේ මන නිස්සිතං විඥාණං භවිස්සතිති. ඒවං තේ ගහපති සික්කිතබ්බං. එහෙමනම් ගෘහපති ඔබ මේ මනස උපාදාන නොකර ඉන්න. මනස මුල් කරගෙන පහළවන මනෝ විඥානයන් ඇති නොවන අන්දමට හික්මෙන්න. දැන් මෙහෙම කිව්වහම අපිට මේකට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. දැන් මේ කියන්නේ එහෙමනම් මේ ආයතන 6 උපාදාන නොකර ඉන්න. එහෙනම් දැන් කියන්නේ මේ ඇහත් අතෑරලා, කනත් අතෑරලා, නහයත් අතෑරලා, දිවත් අතෑරලා, කයත් අතෑරලා, මනසත් අතෑරලා ඉන්න. ඒකද මේ කියන්නේ. එහෙම කියලා ගත්තොත් එතකොට හිතන්න වෙන්නේ දැන් මේ අන්තිම මොහොතේ දැන් මේ වගේ උපාදාන කළා වැඩක් නැහැ. දැන් මේ කය කොහොමත් අතහැරලා දාන්නේ යන්නේ. එහෙනම් මේ කය අතහැරලා දාන්න. කය කයත් කය අසුරු කරන අනිකුත් සියලු ඉන්ද්‍රියනුත් අතහැරලා දාන්න. ඒකද දැන් මේ කියන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඒවා ආශ්‍රයෙන් ඇතිවන විඥාණයන් ඇති නොවන අන්දමින් හික්මෙන්න. අන්න ඒ වගේ දෙයක් හිතන්න ගියාම අර අර වගේ දෙයක් ඒ අර්ථ දැක්වීමට ඒ තරම් ගැලපෙන්නේ නැහැ. මොකද නිකන් අර කය අතහැරලා දාලා ඉන්නය දැන් කය දැන් ඔහොමත් මැරෙන්න යන්නේ කියන වගේ සරල අදහසක් මේකෙන් අපි දාන්න ගියොත් සරල අදහසක් මේකට දෙන්න ගියොත් අර සරියොත් මහරතන් වහන්සේ මතු කරන ගැඹුරු ධර්මය වැළහි යනවා. නැත්තම් ඒ ගැඹුරු ධර්මය වැළකී යනවා. ඒක නොපෙනී යනවා. දැන් පින්වත්නි ඊට වඩා ටිකක් භාවනාවකින් හික්මිච්ච මනසකට තවදුරටත් හික්මෙන්න කියලා කියපු දේශනාවක් මෙතන තියෙන්නේ. ඔන්න දැන් අපි වඩපු භාවනාවක ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාවක් මෙතන මේ සරියුත් මහරතන් වහන්සේ මතු කරන්නේ. අපි තේරුම් ගත යුතුයි නැවතත් මේ අනාථපිණ්ඩික සිටුමා කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් සෝවාන් ආර්ය ශ්‍රාවකෙක්. එතුමාට එතකොට මේ සරියුත් මහරතන් වහන්සේ ආවට ගියාට මේ කය ඇතරලා දාන්නය දැන් මේ කය මැරෙන්නේ යන්නේ ඒ හින්දා ඕක අමතක කරන්නේ කියලා වගේ සරල දෙයක් නෙමෙයි මේ කියලා තියෙන්නේ. ඊට වඩා එතුමා වඩපු දහමක දැන් හොඳින් පිහිටන්න. නැවතත් ඒක මතු කරගන්න, ඒ තුල හික්මෙන්න කියලා දීපු ප්‍රබල දේශනාවක් මෙතන තියෙන්නේ. දැන් මේ පින්තුන්ට මතකයක් ඇති සමහර විට බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් තියෙනවා බාහ්‍ය දාරුචීරේ සූත්‍රය කියලා. එතෙන්දී බාහිය දාරුචීරිය කියන තවුසට බුදුරජාණන් වහන්සේ බොහොම ඍජු උත්තරයක් දෙනවා. එහෙම නැත්නම් ඍජු අවවාදයක් දෙනවා. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. සුතේ සුත මත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. ඔන්න මුතේ මුත මස්තම් භවිස්සති. මේ විදිහට අර දුටුවෙහි දුටු මතින් නතර වෙන්න. ඇසුනේහි ඇසුණු මතින් නතර වෙන්න. දැනගත් දෙෙහි දැනගත් මතින් නතර වෙන්න. ඊළඟට හිතින් තේරුම් ගත් දෙෙහි එපමණකින් නතර වෙන්න. අර ඊට ටිකක් අනුරූප ගතියක් මේ සරියුත් මහරතන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. උන්වහන්සේ කියන්නේත් දැන් මේ ඇස ඇසුරු කරගෙන පහළ වෙන විඥාන පහළ නොවි පවත්තා. කන ඇසුරු කරගෙන පහළ වෙන විඥාන පහළ නොවෙන්න හැසිරෙන්න. නහය පහළ ඇසුරු කරගෙන පහළ වෙන විඥානයන් පහළ නොවන විදිහට හැසිරෙන්න. දිව ඇසුරු කරගෙන පහළ වෙන විඥානයන් පහළ නොවන විදිහට හැසිරෙන්න. කය ඇසුරු කරගෙන පහළ වෙන විඥානයන් පහළ නොවන විදිහට හැසිරෙන්න. මනස ඇසුරු කරගෙන පහළ වෙන විඥානයන් ඇසුරු නොවන අන්දමින් හැසිරෙන්න. දැන් පින්වත්නි මේක සාමාන්‍යයෙන් නිකම් බණක් අහපු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නිකන් අපි පොතකින් පතකින් මේක මේ දේවල් ඉගෙන ගත්තා කියලා මේ දේ කරන්න බෑ. අපිට කියන්න පුළුවන්. ආ මෙහෙම ඇස උපාදාන නොකර ඉන්න. එතකොට උපාදාන නොකිරීම හරහා ඔන්න ඒ විඥානය පහළ වෙන එකක් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් පින්වත්නි මේක කරන්න නම් සෑහෙන කලපුරුද්දක් කෙනෙකුට තියෙන්න ඕනේ. ඒ කලපුරුද්ද තමයි ඇත්තටම මෙතෙන්දී මතු කරගන්න වටින්නේ. මොකද දැන් මේ මෙබඳු ගම්භීර ධර්මයක් මේ මරණාසන්න මොහොතේ සරියුත් මහරතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කරන්නේ එතුමා මේ தත්ත්වයේ දැන් ඉන්න නිසා. ඒ කියන්නේ දැන් සමහරලාට අර මේ දැනෙන තීව්‍ර වේදනාව නිසා ඒ වඩපු දහම යටපත් වෙලා වෙනවා වැඩපත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔන්න මතු කළා දෙනවා ඒ ගම්භීර ධර්මය. මතක් කළා දෙනවා ඒ ගම්භීර ධර්මය. සිහිපත් කරලා දෙනවා කොතනද හිත පිහිටවන්න ඕනේ කියන කාරණය. දැන් අපි මේ විදිහට මේ කොහොමද ඇස උපාදාන නොකර ඇසේ පහළ වෙන විඥානයන් පහළ නොවන විදිහට හික්මන්නේ? කන උපාදාන නොකර කනේ පහළ වෙන විඥානයන් පහළ නොවන විදිහට හික්මන්නේ. මේ අන්දමින්ම අනිකුත් ආයතනයන් උපාදාන නොකර ඒවා උපාදාන නොකර ඒවා ඇසුරු කරගෙන පහළ වෙන විඥානයන් පහළ නොවන අන්දමින් හික්මෙන්නේ. මේ කාරණාව මෙතනින් නවත්තලා අපි ටිකක් සතිපට්ඨානයට යමු වෙලා බලමු. ඊළඟට අපිට වෙන පැත්තකින් මෙතෙන්ට ආපහු එන්න පුළුවන්. දැන් පින්වත්නි අපේ සතර සතිපට්ඨානයන් දිනු කරනවා. ඔන්න හිතමු කෙනෙක් ඉරියාපත භාවනාව දිනු කරනවා. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝ මිහිති පජානාති. තිතෝවා තිතෝ මිහිති පජානාති. නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති. සයානෝවා සයානෝම් හීති පජානාති. ඔන්න අපි කෙනෙක් සරලව පටන් ගත්තා සතර සතිපට්ඨානෙ හික්මෙන්න. ඔන්න කායානුපසනාවෙන් පටන් ගත්තා. ඔන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. සයනය කරනකොට ඒ සයනය කරන බව දැනගන්නවා. දැන් මේ සරලව පටන් ගත්ත සිහිය පිහිටවන්න. දැන් අතීතයට හිත ගියෙත් නැහැ, අනාගතයට හිත ගියෙත් නැහැ. වර්තමානයේ හිත පිහිටියා. පිහිටියට පස්සේ දැන් හොඳ ආකාරවම දැන් තමන් පවත්වන ඉරියව්ව මොකද්ද කියලා වැටහෙනවා. දැන් මේ ඉරියව්වේ හොඳට හිත පිහිටියා. යතා යතා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා අන්තිමට බුදුරජාණන් වහන්සේ එකතු කරනවා යම් යම් ආකාරයකින් මේ කය පවතිනවා නම් අන්න ඒ ඒ ආකාරය මනාව දැනගන්න. එතකොට කිසිම ඉරියව්වක් ආයි අපත යවන්න දෙයක් නැහැ. හැම අවස්ථාවකම හැම ඉරියව්ව පැවැත්වීමක්ම ඔන්න සතියට හසු කරගන්නවා. සතිමත් වෙනවා. හැකිතා සතිමත් වෙලා ඔන්න සතිය දියුණු කරනවා. මෙහෙම දියුණු කරගෙන කෙනෙක් යනවා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මේ මට්ටමේම නතර නොවි ඊළඟට කෙනෙක්ගේ මේ දැන ගැනීම තව විචක්ෂණ බවකටපත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ මුලින් දැනගන්නේ නිකන් යනකොට යන බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. හැබැයි මෙහෙම සතිය දිනු කරන්න පටන් අරගෙන ටික කාලයක් කරගෙන කරගෙන යනකොට ඒ හරහා කෙලෙස් සමනය වෙටපත් වෙලා සතිය දිනු වෙලා සමාධිය තියුණු වෙලා අන්න කෙනෙකුට තේරෙන්න ගන්නවා මෙතන දැන් මේ මම යනවා කියලා එකක් නැහැ. මෙතන මේ යම් යම් හේතුන් නිසා කය චලනය වෙනවා. ඔන්න හිතේ යම් චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනාව පහළ වීම අනුව ඔන්න එක පාදයක් එසවෙනවා. තව චේතනාවක් පහළ වෙනවා. ඒ පාදේ ඉස්සරහට යනවා. තව චේතනාවක් පහළ වෙනවා. ඒ පාදේ තෙරපෙනවා. ඉතින් ওই විදිහට අර චේතනා පූර්වකව මේ කය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අනිකුත් ඒ කටයුතුත් මේ චේතනා පූර්වකව සිද්ධ වෙනවා. ඒ වගේමයි අනිකුත් ඍතුවෙන් මේකට පෝෂණයක් ලැබෙනවා ආහාර වලින් පෝෂණයක් ලැබෙනවා කර්මානුරූපවත් යම් යම් දේවල් සිද්ධ වෙනවා මේ විදිහට මේ හේතුන් නිසා මේ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙනවා එතකොට මේක පැහැදිලි ටික ටික මේක දැන් තේරෙන්න තේරෙන්න ඔන්න එක පැත්තකින් අනාත්ම ලක්ෂණයක් මතුවෙන්න ගන්නවා ඒ කියන්නේ මෙතන නම් මේ මං හිතන් හිටියට ඉස්සර මමෙක් ඉන්නවා කියලා එහෙම නැත්නම් මං හිතන් හිටියට ඉස්සර පුජ්‍යලයක් ඉන්නවා කියලා ඉස්සර නම් මං හිතන් හිටියේ මේකේ මේක මට අයිති කියලා. නමුත් දැන් නම් තේරෙනවා මේක මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක වැඩ කරන්නේ එයාටම ඕමනා විදිහට. එයාටම හරියන හේතුන් රසක් තියෙනවා. ඒ හේතුන් වෙනස් වෙනකොට මෙයත් වෙනස් වෙනවා. ඔන්න ටිකක් බාහිරෙන් බලන්න ගන්නවා. ඒ කියන්නේ කය දිහා බලනවා නිකන් වෙනස් බැල්මකින්. අපි සාමාන්‍යයෙන් කියනවා පරතෝ බැල්මක් කියලා. හරියට නිකන් අනුන්ගේ කයක් දිහා බලනවා වගේ මේ කය දිහා බලනවා. ඔන්න පින්වත්නි අර දැඩිව කරගෙන හිටිය ග්‍රහණය ඔන්න දැන් ටිකක් අඩු වෙලා. ඉස්සරනම් කය පුළුවන් තරම් හොඳින් තියාගන්න සෑහෙන්න වෙහෙසුණා. පොඩ්ඩක් ඉතින් රිදුම් කැක්කුම් එනකොට ඉතින් දොස්තර කෙනෙක් හොයාගෙන යනවා. පොඩ්ඩක් ඉතින් හිස කෙස් පැසෙනකොට ඒකත් ඉතින් පිළියමක් යොදනවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් කය ආරක්ෂා කරගෙන කය සරසවමින් කයට මුලා වෙලා ගත කරපු ජීවිතයක් තිබුණා. හැබැයි දැන් මේ භාවනාවක් කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් යනකොට ඔන්න අර ඒ තිබිච්ච බොළඳ ගතිය අයින් වෙලා ලාමක ගති අයින් වෙලා ඔන්න නුවණක් මෝරන්න පටන් ගන්නවා. මේ නුවණ හරහා එයාට තේරෙනවා මේක මේ මගේ විදිහට මං සලකගෙන ඉන්න එක මහා මිත්‍යාවක්. මෙතන තියෙන්නේ මේ හේතුඵල ධමයක්. මේ හේතුන් අනුවයි මේ කයත් වැඩ කරන්නේ. මේක මට වළක්වන්න බෑ. මේක ජරාවටපත් වෙනවා. මේක ලෙඩ දුකට පාත්‍ර වෙනවා. අන්තිමට මේක මරණයටපත් වෙනවා කියලා අන්න සෑහෙන වැටමි වැටහීමක් පුළුල් අවබෝධයක් අන්න භාවනාව හරහා විපස්සනාව හරහා අන්න ඒ පුජ්‍යලයාගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම කාලයක් කරද්දී තවදුරටත් අන්න ගිහිල්ලා සමහර වෙලාවට කෙනෙක්ට මේකේ ධාතු ලක්ෂණ මතුවලා පේනවා. ඔන්න ඇතිවීම නැතිවීම ස්වභාවයක් මතුවලා පේනවා. අපිටම ඉරියව්ව ඉක්මවා ගිහිල්ලා කෙනෙකුට හොඳට මේ අරමුණේ හිත බැස ගන්නවා. ඒ කියන්නේ දැන් හිටගෙන ඉන්න ඇවිදිනකොට මුලින් කෙනෙක් ඇවිදින සංඥාව විතරයි තියෙන්නේ. වම දකුණු සංඥාව විතරයි තියෙන්නේ. පස්සේ පස්සේ හොඳට මේක තියුණු කරගෙන යනකොට එයාට තව තව මේකේ ඊටා සූක්ෂම දහමක් වැටහෙන්න ගන්නවා. පාදයක් ඔසවද්දී යම් යම් දේවල් තේරෙනවා. පාදයක් ගෙනියනකොට යම් යම් දේවල් තේරෙනවා. පාදයක් තබනකොට යම් යම් දේවල් තේරෙනවා. විවිධාකාර අන්දමින් ධාතු ගුණ මතුවෙන්න ගන්නවා. අන්න ඒවත් තේරෙන්න ගන්නකොට තව තව සතිය දියුණු වෙනකොට මේ ලක්ෂණයන්ගේ හිත හොඳට පිහිටනකොට දන්නේම නැතුව කාලයක් තිස්සේ මේකේ නිරත වෙනකොට මේ ධාතු ගුණ හිත ප්‍රතික්ෂේප කරන ගතියක් අරමුණු ප්‍රතික්ෂේප කරන ගතියක් ඔන්න හිතේ මතුවෙනවා. කලින් අපි කලේ බොහොම උත්සාහවත්ව සතිය පිහිටුවලා පුළුවන් තරම් මේ ලක්ෂණ මතු කරගත් එක. නිමිති ගත් එක, අරමුණු ගත් එක. හැබැයි මේ අරමුණු ගැනීම හරහා එක්තරා අන්දමක මහා සුවිශේෂී දෙයක් වෙනවා හිතට අපිට මේ මේක මේ තර්කයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ස්වාභාවිකවම හිතේ වෙන පරිණාමයක් හිතේ වෙන පෙරලියක් මේ පෙරලිය ස්වාභාවිකවමයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ කෙනෙක් භාවනාවේ යෙදෙනවා අඛණ්ඩව භාවනාවේ යෙදෙනවා එයාටත් නොදැනුවත්ව ලොකු පෙරලියක් චිත්ත අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා මොකද්ද වෙන පෙරලිය අර මෙතෙක් කාලයක් හොඳට දැකපු අරමුණ දැන් බොඳ වෙලා යනවා. ඉස්සර තරම් නිමිති පේන්නේ නැහැ. නිමිති ගන්නෙ නැහැ. තිබිච්ච අරමුණු රසය දැන් දුර වෙලා ගිහිල්ලා. අරමුණ නිකන් මලානික වෙලා වගේ. අරමුණ බොඳ වෙලා ගිහිල්ලා වගේ. දැන් ටික කාලයක් ඔහොමවත් පහු කරලා ගියාම තවත් කාලයකට පස්සේ කෙනෙකුට තේරෙනවා දැන් හිත අරමුණට බහින්නෙත් නැහැ. දැන් අරමුණක් ගන්නෙ නැතුව සතිය තියෙනවා. දැන් මේ කරගෙන යන භාවනාවේ එන ඊටාම සුන්දර අවස්ථාවක් තමයි ඒක. මෙතෙක් කාලයක් අරමුණක් ඇසුරු කරගෙන සතියක් දිනු කළා. දැන් ඔන්න සෑහෙන ගැඹුරකට ගියාට පස්සේ අරමුණක් නැතිවත් සතිය පවත්වන්න පුළුවන් බව කෙනෙකුට තේරෙනවා. දැන් තමයි පින්වත්නි අන්න බුදුරජාන් වහන්සේ අර සතිපට්ඨානයක් පාසා පෙන්නන එක්තරා විචිත්‍ර එක්තරා ගම්භීර ධමයක් පතු වෙන්නේ. මොකද්ද අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. දැන් කය අණුව බලමින් වාසය කරනවා, ඔන්න ඉරියාපත බලමින් වාසය කරනවා, ධාතු බලමින් වාසය කරනවා. එහෙම කළා කළා අන්තිමට මොකද වෙන්නේ? අනිස්සිතෝච විහෙරති. මේ එකක්වත් ඇසුරු කරමින් ඉන්නේ නැතිව අනිශ්චිත බවක් එකක්වත් ඇසුරු කරන්නේ මුලින්නම් අරමුණ ඇසුරු කරා අරමුණේ නිමිති ගත්තා විස්තර බැලුවා නමුත් කාලයක් ගියාට පස්සේ මේ අරමුණේ නිමිති ගන්නෙ නැහැ. අපි ගන්නෙ නැහැ නෙමෙයි හිත ගන්නෙ නැහැ. හිතටම තේරිලා මේ අරමුණු වල තියෙන පීඩාව ඒකේ තියෙන පෙළෙන ගතිය තේරිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහිලා හිතම අතහැරලා අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. දැන් ලෝකේ තියෙන කිසිම දෙයක් කාම අරමුණක් අරමුණු නොකර ඒවට බැසගන්නේ නැතුව උපාදාන කරගන්න නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් ඔන්න සතර සතිපට්ඨානයන් හරහා මතුවෙලා. දැන් පින්වත්නි මේ පාඨය අනිසිතෝච විහෙරති නචිකින්චි ලෝකේ උපාදීති කියන පාඨය බුදුරජාණන් වහන්සේ කායानुපසනා කොටසේ තියෙන කායानुපසනා සතිපට්ඨානයන් 14 තැනකම පෙන්වනවා. වේදනානුපසනාවදිත් පෙන්වනවා. චිත්තානුපසනාවදිත් පෙන්වනවා. ධම්මානුපසනාවදිත් පෙන්වනවා. ඒ නිසා හැම සතිපට්ඨානයකම අවසාන ප්‍රතිඵලය මෙන්න මේ මට්ටමයි කියලා කියන්න පුළුවන්. දැන් අපි නැවතත් අනාථපිණ්ඩික සිටුමාගේ කතාව මතක් කරගමු. දැන් සරියුත් මහරතන් වහන්සේ කියන්නේ මොකද්ද? න චක්කුං උපාදීසාමි නච මේ චක්කු නිසිතං විඥානං භවිස්සතිති එවං ගහපති සික්කිතබ්බං සරියුත් මහරතන් වහන්සේත් මේ අනාථපිණ්ඩික සිටුමාට කියනවා මේ ඇහැ උපාදාන කරගන්න එපා. ඒ වගේමයි මේ ඇහැ ආශ්‍රය කරන චක්කු විඥාණය පහළ නොවන විදිහට හැසිරෙන්න. දැන් පින්වත්නි මේ කියන්නේත් අර බුදුරජාන් වහන්සේ කියපු ඒ අනිශ්චිත මට්ටමමයි. මේ කියන්නේත් අර උපාදාන නොකරන తත්වයමයි. ඒ කියන්නේ සතර සතිපට්ඨානයන් දිනු කිරීම හරහා කෙනෙක් යම් ඒ භාවනාමය ඥානයක් දිනු කරගත්තා නම් භාවනාව තුළින් අරමුණකින් තොර සතියක් දිනු කරගත්තා නම් අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක් හිතේ වඩාගත්තා නම් අන්න ඒ తත්වය නැවතත් මතු කරගන්න කියන කාරණාව තමයි මේ සරියුත් මහරතන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමාට මතක් කරලා දෙන්නේ. මොකද සමහර ලාවට මේ කයේ බොහොම ගැඹුරු තියුණු වේදනා දැනෙනකොට අනාථපිණ්ඩික සිටුමාට පොඩ්ඩක් හිත විරසක වුණා වෙන්න පුළුවන්. ඔන්න සරියුත් මහරතන් වහන්සේ නැවතත් මතක් කරලා දෙනවා. ඔබ මේ බඳු ගම්බීර ධර්මයක් ස්පර්ශ කරපු කෙනෙක්. ඒ නිසා දැන් ඇහැ උපාදාන කරගන්න යන්න එපා. ඇහැ නිස්සය කළා පහළ වෙන. ඇහැ ඇසුරු කරගෙන පහළ වෙන ඒ චක්කු විඥාණයන්ට පහළ වෙන්න දෙන්න එපා. ඒක ඉතින් අර සරියුත් මහරතන් වහන්සේ කියුම් පමණට කරන්න බෑ. අනාථපිණ්ඩික සිතුමා මේ ධහම වඩලා තිබුණ නැත්තම්. මොකද බුදුරජාණන් වහන්සේත් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඒ සම්පූර්ණ ක්‍රියාදාමය ඉදිරිපත් කරලා ඒක වැඩුවට පස්සේ ලැබෙන ප්‍රතිඵලය වශයෙන් තමයි මේ මට්ටම ඉදිරිපත් කරන්නේ. අනිශ්චිතෝච විහෙරති. නිශ්චයක් නොකර භාවිතා කරන මේ ඉන්නවා. මොකද යම් අරමුණක් ඇසුරු කරා නම් ඒ අරමුණ ඇසුරු කිරීම හරහා ලොකු පීඩාවක් තියෙනවා. ඉතින් ඒ පීඩාවෙන් තොරව අන්න කෙනෙක්ට අනිශ්චිතව උපාදාන නොකර මේ බැසගත් විඥානයක් පහළ කරගන්න නැතුව ඉන්න පුළුවන් තත්වයක් විපස්සනා භාවනාවෙන් හදලා දෙනවා. ඉතින් මම මේ කියන කාරණාව මෙතන ඉන්න කීප දෙනෙකුට හෝ වැටෙනවා ඇති කියලා මම හිතනවා. මොකද කීප දෙනෙක් මේ தත්ත්වය ස්පර්ශ කරලා ඇති. මොකද අපි මුලදී බොහොම අමාරුවෙන් තමයි සතිය පිහිටවගන්නේ. මුලදී තේරෙන්නේ නැහැ. මොකද හිත පිට යනවා. ඉතින් නැවත ගණන්ලා තියෙනවා. ඉතින් මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ ඉතින් වැටි වැටි නැගිට නැගිට ඉතින් මේ කරගෙන යනවා. ඔන්න ඉතින් සතිය පිහිටනවා. සතිය තේරෙන්න ගන්නවා. ඔන්න අරමුණේ හිත පවත්වන්න පුරුදු වෙනවා. අරමුණට හොඳට මුහුණට මුහුණලා ඉන්න පුරුදු වෙනවා. ඉතින් කාලයක් තිස්සේ ඔහොම කරගෙන කරගෙන යනකොට දැන් අර අරමුණේ කලින් නොතිබිච්ච සාරයක් පේන්න ගන්නවා. විස්තර පේන්න ගන්නවා. ඉතින් ඕකත් පහු කරගෙන යනවා. ඕකත් පහු කරගෙන ගියාට පස්සේ තමයි ඔන්න Tamanට ත්‍රිලක්ෂණයන් වැටහෙන්න ගන්නවා. අනේ මේක කොයිතරම් බැලුවත් වෙනස් වෙනව නේද? මේ තද ගති තියෙනවා, බුරුල් ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා, වැగిරෙන ගති තියෙනවා. මේ මොන ගතිය තිබුණත් මේ කොයි ගතියත් ඇතිලා නැතිලා යනවා. කොයි ගතියත් මට උවමනා විදිහට පවතින්නේ නැහැ. මේවා ඒගොල්ලන්ට මුමනා රටාවකට හැසිරෙනවා කියලා අන්න මේ ලක්ෂණ නිරීක්ෂණය කිරීම හරහා අස්පනා අපිට දැකීම හරහා සමාධිමත් හිතකින් තේරුම් ගැනීම හරහා අස්පනා අපිට වැටහීම හරහා අන්න ත්‍රිලක්ෂණය තේරෙනවා. තිලක්ෂණය තේරීම හරහාම අන්න නිබ්බිදාවක් පහළ වෙනවා. නිබ්බිදාවක් කියන්නේ එපා වීමක්. ඒ එපා වීම මේ සසර කලකිරෙනවා කියලා අර සාමාන්‍යයෙන් අපි කියන හිසට අත තියාගෙන නිකකට අත තියාගෙන ඉන්න ස්වභාවයක් නෙමෙයි. මේ අවබෝධය තුලින් ආපු අතහැරීමක්. අවබෝධය තුලින් ආපු එපා වීමක්. අවබෝධය තුලින් අරමුණ අතහැරලා දාමීමක්. අන්න ඒ බඳු දෙයක් තමයි මේ නිබ්බිදාවෙන් සිද්ධ වෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ යම්කිසි කෙනෙකුට මේ ඇත්ත ඇතිසැටියෙන් වැටහුණා නම් යථාභූත ඥාන දර්ශනයක් පහළ වුණා නම් ඒ තැනත්තාගේ හිත හිතේ මේ කලකිරීමක් පහළ වෙනවා කියන එක අනිවාර්යෙන් සිද්ධ විය යුතු දෙයක්. ඒක මේ හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ධර්මතාවයක්. කියලා බුදුරජාන් වහන්සේ ඇතම් සූත්‍රවල දේශනා කරනවා. ඒ කියන්නේ මේ භාවනාව කරගෙන යනකොට හොඳ ආකාරවම මේ සංස්කාරයන්ගේ ස්වභාවය කෙනෙකුට වැටහෙනවා නම් ඒ අනුව ස්වාභාවිකවම මේක අතහැරෙනවා. අත හරිනවා නෙමෙයි අත හැරෙනවා. අන්න ඒ අත හැරෙන්න අත හැරෙන්න තමයි පින්වත්නි මේ අරමුණු ඇසුරු නොකරන සතියක් කෙනෙකුට අත්දකින්න හම් වෙන්නේ. අන්න ඒ මට්ටමකට ගියාට පස්සේ තමයි අන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ දැන් මේ ඇහැට රූප පෙනුනත් චක්කු විඥානයක් පහළ වෙන්නේ ඒ කියන්නේ අර බැහැගත්ත ඒකේ අභිනන්දනය කරන ඒකේ සතුටු වෙන තවත් කෙනෙකුට කිය කියා ඉන්න හිතෙන එබඳු වූ ඒ විඥාන ස්වභාවය පහළ වෙන්නේ නැහැ. කනට සද්ද ඇහෙන්න පුළුවන්. නමුත් ඒ සද්දවල හිත බැහැගන්නේ නැහැ. සද්ද ඇසුරු කරගෙන කතන්දර ගොතන්නේ නැහැ. සද්ද ඇසුරු කරගෙන අනාගත බලාපොරොත්තු සිහිනමවන්න යන්නේ නැහැ. එතන ඇසිච්ච මාත්‍රයෙන් නතර වෙලා ඊළඟට නාසයට විවිධාකාර ගඳ සුවඳ දැනුණට ඒ ඔස්සේ ඒවා හඹාගෙන යන්නේ නැහැ. අභිනන්දනය කරන්න යන්නේ බැහැගන්න යන්නේ නැහැ. ඊට වෙනස්ව ඊට ඒකෙන් බාහිරව ඒවා අත්හැරලා දාලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න ස්වභාවයක් ඔන්න හිතේ ඇති වෙලා. මේ අරමුණු වටේ පිටේ තියෙනවා. නමුත් හිත සතුටින් ඇතුළත තියෙනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක්. ඔන්න වගේ தத்துவයක් තමයි අන්න බුදුරජාන් වහන්සේ පෙන්වන මේ අනිශ්චිත தත්වය කියන්නේ. අරමුණු නැති සම්පූර්ණයෙන් නැති ස්වභාවයක් නෙමෙයි අරමුණු තිබෙද්දිත් අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක්. දැන් තවත් උපමාවකින් කියනවා නම් අපි හිතමු කෙනෙකුට 30ක් තියෙනවා. හොඳටම වතුර 30යි. ඉතින් ඒ තැනත්තා දිය තියෙන තැනකට ගිහිල්ලා ළිඳකට වෙන්න පුළුවන් මොකක් හරි තැනකට ගිහිල්ලා පිරිසුදු වතුර ඇති තාක් පානය කරනවා. පානය කළාට පස්සේ අපි තුමු කවුරු හරි ඇවිල්ලා තවත් වතුර දෙන්න හදනවා. ඉතින් එයා පිළිගන්නේ නැහැ. ඇති වෙලා. මොකද දැන් අර තිබිච්ච පිපාසාව සංසිඳිලා. දැන් වතුර තිබුණත් බොන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මෙතනත් අරමුණු තිබුණත් හිත අරමුණු ගන්නෙ නැහැ. ඇහැට රූප පෙනුණත් ඇහැ රූප අරමුණු කරන්නේ කනට සද්ද ඇහුණත් ඒ සද්දවල හිත බහින්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනුණත් ඒ ගඳ සුවඳවල හිත අබිරමණය කරන්නේ නැහැ. දිවට රසයන් දැනුණත් ඒවා තුළ බැස ගැනීමක් läග ගැනීමක් කරන්නේ නැහැ. කයට ස්පර්ශයන් දැනුණත් ඒ ස්පර්ශයන්ගේ හිත බැසගන්නේ නැහැ. හිතට විවිධාකාර සිතුවිලි පහළ වුණත් ඒ සිතුවිලි දැඩිව ග්‍රහණය කරන්නේ ඒ සිතුවිලි මගේ කරගන්න යන්නේ නැහැ. ඒ සිතුවිලි වලින් දිග කතාවක් ගොතන්න යන්නේ නැහැ. ඔන්න පින්වත්නි අර අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකී උපාදීයති. ලෝකෙ කොයිතරම් දේවල් තිබුණත් ඒ එකක්වත් අල්ල බදාගන්න යන්නේ නැහැ. මෙන්න මේ தত্ত্বය නැවත මතු කරගන්න කියලා අන්න සරියුත් මහරතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට මතක් කරනවා. එතකොට මතක් කරාම අපිට හිතන්න පුළුවන් එතකොට අනාථපිණ්ඩික සිටුතුමාට තමන්ගේ ගැඹුරු දහමක් ස්පර්ශ කරපු අවදියේ හිත තිබුණේ කොහොමද කියලා තමාට මතක් වෙන්නත් ඇති. මොකද මේ සරියුත් මහරතන් වහන්සේ හරියටම අර ඇණයකට මිටියෙන් ගැහුවා වගේ හරියටම මේ ඒ අදාළ තැනට තමයි ආමන්ත්‍රණය කරන්නේ. දැන් මොකද උන්වහන්සේට තේරුණා මේ අනාථපිණ්ඩික සිතුමා මරණාසන්නයි. කොයි මොහොතේ හුස්ම යනවද දන්නේ. ඒ තරමට දැඩි දුක්ඛිත වේදනාවකින් පීඩාවටපත් වෙලා කොයි මොහොතේ හරි මරණයට ජීවිතක්ෂයටපත් වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ හරියටම තිතටම මේ කාරණාව කියන්නේ. ආයි වෙන වෙන දේවල් කියන්නේ හරියටම තැනටම කියනවා. එතකොට මේ දහම ස්පර්ශ කරපු කෙනෙක් නිසා තමයි අන්න එතුමා අන්තිමේදී කඳුළු සලන්නේ. කඳුළු සලලා කියන්නේ අනේ ස්වාමීන් වහන්ස අපි වගේ මේ ගිහියන්ටත් අනේ ඔය වගේ ගැඹුරු දහමක් කියන්න. මේ දහම තේරුම් ගන්න පුළුවන් කෙලසුන්ගෙන් අඩු ගිහි පිරිසුත් ඉන්නවා කියලා අන්න ආයාචනයක් ආරාධනාවක් කරනවා සරියුත් මහරතන් වහන්සේගේ. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ ධර්මයේ හරිම සුන්දර පැත්තක් තියෙනවා. මුලදී හැබැයි ඒ සුන්දරත්වය මතු වෙන්නේ නැහැ. මුලදී ටිකක් රළුයි. මොකද කරනවා කරනවා තමන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ තමන් බලාපොරොත්තු වෙන සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය ඉතින් ධ්‍යාන ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැබැයි අන්තිමට මේ පරයන්කේ වුණාට පස්සේ හම්බ වෙන්නේ මේ කකුල රිදෙන එකක්, පිට රිදෙන එකක්, කොන්දේ අමාරුවක්. ඒකක් තමයි හම්බෙලා තියෙන්නේ. ධ්‍යාන හම්බෙලත් නැහැ, මාර්ගඵල හම්බෙලත් නැහැ. හැබැයි ඉතින් කෙනෙක් ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊළඟ පරයන්කයක් කරනවා. ඊළඟ සක්මනක් කරනවා. ඔන්න ඔය වගේ පින්වත්නි අපිට අවශ්‍ය වෙනවා කොයි තරම් පීඩාවන් පැමිණියත් කොයි තරම් බාධාවන් පැමිණියත් විශ්වාසයෙන් යුක්තව බුද්ධ ගෞරවයෙන් යුක්තව යන ගමනක්. එබඳු ගමනක් අඛණ්ඩව ගියොත් අනිවාර්යයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ගැඹුරු දහමක් ස්පර්ශ කිරීමේ අවස්ථාවක් අපිට තියෙනවා. ඒ නිසා අද අපි මේ ලැබු බුද්ධෝත්පාද කාලයේදී අද අපි මේ ලැබු මනුෂ්‍යාත්ව භාවයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් අපිට තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ ලැබපු ජීවිතය සුළු කොට සලකන්න එපා. අපි මේ ලැබලා තියෙන මනුෂ්‍යාත්ම භාවය සුළු කොට සලකන්න එපා. අපිට මේ ලැබිලා තියෙන ශ්‍රී සද්ධර්මය සුළු කොට සලකන්න එපා. වෙනත් පැත්තකින් කියනවා නම් මේ භාවනා කරන්න හිතන හිතක් හිතක් පවා සුළු කොට සලකන්න එපා. මේක මේ සංසාරයක් තිස්සේ අපි බලාපොරොත්තු වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. අතිමහත් බහුතරය කාමයන් ඔස්සේම දුවද්දී මේ පිංගුතුන් අද මෙතෙන්ට ඇවිල්ලා භාවනාව කර නැඹුරු උනේ Taman තුල විශාල පාරමී ශක්තියක් තියෙන නිසා. ඒ කාරණාව තේරුම් ගත යුතුයි. ඒ නිසා ඇති සංඥාව, හැකි සංඥාව හිතේ ඇති කරගෙන මේක මටත් කරන්න පුළුවන්. හැබැයි මුලදී අමාරුයි. අපි පිළිගන්නවා. මුලදී අමාරුයි. පුංචි දරුවෙක් වුණත් එකපාරට දුවන්නේ නැහැ. එයා ඔන්න පෙරලෙන්න ගන්නවා. පෙරලා ඔන්න දන ගන්න ගන්නවා. ඊළඟට ඔන්න අම්මගේ අත අල්ලගෙන තාත්තගේ අත අල්ලගෙන ඔන්න නැගිටින්න හදනවා. ඔන්න වැටෙනවා. ආයි නැගිටිනවා. ඔන්න වැටෙනවා. ඔන්න ඉතින් අත අල්ලගෙන අඩියක් දෙකක් යනවා. ඔන්න ආයි වැටෙනවා. ඔහොම තමයි අපි නැගිටිත්තේ. අන්න ඒ වගේම නැගිටින ස්වභාවයක් තමයි පින්වත් මේ භාවනාවෙත් තියෙන්නේ. වැටි වැටි නැගිටින ස්වභාවයක්. ඒ නිසා කොයිස් කිසිසේත්ම අධෛර්යයටපත් වෙන්න එපා. මේ මුලදි ටිකක් වීරයවන්ත වෙන්න. වීරය මුල් කරගෙන තමයි මුලදී යන්න වෙන්නේ. වෙන කිසිම හවුහරණක් නැහැ. වීරයත් ශ්‍රද්ධාවත් මුල් කරගෙන මුලදී යන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මේ ධහම අදටත් වළංගු බව තේරුම් ගන්න. මේක තමන් වෙහෙසුණා නම් මේ ධහමේ නිරත වුණා නම් යෙදුණා නම් මේ ධහම ස්පර්ශ කරන්න අදටත් අපිට අවස්ථාව තියෙනවා. මේ කාරණාව තේරුම් අරගෙන කල හැකි සංඥාව හිතේ ඇති කරගෙන ශ්‍රද්ධාව වඩාගෙන වීරයෙන් යුක්තව මේ කටයුත්තේ යෙදෙන්න. අන්න ටික කාලයක් මේක යෙදෙනකොට අන්න ටික ටික Tamanට තේරෙනවා දැන් කලින් තරම් හිත දුවන්නේ නැහැ. කලින් තරම් හිතේ කෙලෙස් නැහැ. කලින් තරම් හිතේ දැවිල්ලක් නැහැ. දැවෙන ගතියක් නැහැ. හිත ටිකක් මෙල්ල වෙලා. ඔන්න Tamanට තේරෙන්න ගන්නවා. අන්න ටික ටික ටික Tamanට අන්න භාවනාවේ යම් යම් ප්‍රතිඵලයන් භුක්ති විඳින්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා මේ වගේ ක්‍රමානුකූලව වැඩෙන ධමයක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. මේකේ වීරවන්තයාටයි තැන තියෙන්නේ. මේක වීරවන්තයාටයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ස්වාක්ඛාත ධර්මයේ ගුණයක් වශයෙන් පෙන්වන්නෙත් ඒකයි. මේ ස්වාක්ඛාත ධර්මයක වීරවන්තයායි සතුටින් ඉන්නේ. මොකද එයා අත නෑර මේක කරනවා. කොයි තරම් බාධා පැමිණියත් බාධා වලින් සැලෙන්නේ නැතුව යා මේ කටයුත්ත කරනවා. ඒ නිසා මේ පින්වතුනුත් හැකිතාක් Tamanට අවස්ථාව ලැබුණ විට මේ ධහමේ හැසිරෙන්න පොතින් පතින් පමණක් බලන්නේ මේ සීමා නැතුව මේ ධහම තමන්ගේ සිත තුළ ප්‍රායෝගිකව දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. මේ සතිය සමාධිය ප්‍රඥාව තමන් තමාගේ හිත තුළ වඩා ගන්න උත්සාහවත් වෙන්න. අන්න එතකොට අපිටත් අවස්ථාවක් තියෙනවා. මේ මරණ මොහොත එන්න කලින් මේ ගැඹුරක් ස්පර්ශ කරන්න. අන්න ඒ අවස්ථාවේදී අද සරියුත් මහරතන් වහන්සේ නොසිටියත් අපිටත් මේ බඳු ගම්බීර ධර්මයක් මරණ මංචකයේදී මතක් වුණොත් අන්න ඒකේ පිහිටන්න අපිට අවස්ථාවක් ලැබේවි. ඒ නිසා අද මේ ධර්ම දේශනාව මේ පිංගුතුන්ටත් මේ සුන්දර වූ ධම ස්පර්ශ කරන්න යම් හෝ පිටුවහලක් යම් හෝ උත්ප්‍රේරකයක් වේවා කියලා මේ ධර්ම දේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ වැඩසටහනක් අවසන් වුණාම පුණ්‍යානුමෝදනාවක් කරනවා මොකද අපි අද දවස පුරාම බොහොම අප වේලා කැප වේලා උසස් හීලයක් සමාදන් වෙලා කටයුතු කළා. ඒ වගේම හැකි ශක්තිපමණින් අපේ ගුණ දියුණුව පිණිස කටයුතු කළා. ආධ්‍යාත්මික ගුණ වගාවක් පිණිස අපි උත්සාහවත් වුණා. ඉතින් අපි දවස පුරාම නොසිස්ව කාලය ගත කරා. ඉතින් මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අය යම් අභව්‍ය ස්ථානවල සිටිත්නම් එයින් අත මිදේවා ඒ අයට උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම අපරැස් කරගත්තා වූ මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝත් පතන්නා වූ බෝධි ඥානයන්ගෙන් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම යම් තාක් අසරණ සත්ව පිරිස මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන්වත්වා ඒ අයටත් නිවන් සුව අවබෝධයේ පිණසම දුකින් මිදීම පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි යම් විශේෂ පින් අනුමෝදන් කිරීමක් තියෙනවා මේ ජය නිවස බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කරපු දොන් දාවිත් වීරරත්න ජයසූරිය මැතිතුමා ඇග්නස් ජයසූරිය මැතිණිය නීතිඥ එඩ්වින් මාටින් වීරරත්න ජයසූරිය මැතිතුමා, මේබල් වීරරත්න ජයසූරිය මැතිනිය, ඩෝරා වීරරත්න ජයසූරිය මැතිනිය, කුසුම් ඩයස් මැතිනිය, විමලා වීරරත්න ජයසූරිය මැතිනිය, සේනක වීරරත්න ජයසූරිය මැතිතුමා, කාමිනී වීරරත්න ජයසූරිය මැතිනිය සහ රංජනී වීරරත්න ජයසූරිය මංගලී වීරරත්න ජයසූරිය මැතිණියන්ට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය පතා කියලා මේ තියෙනවා විශේෂ පින් අනුමෝදන් කිරීමක්. ඉතින් මෙම ස්ථානය බුදු සසුනට පූජා කරපු ඒ සියලු දෙනාටමත් අපි මේ රැස් කරගත්තා වූ සියලු කුසල් තමන් කරා වූ කුසලයක් මෙන් අනුමෝදන් කරගන්න අවස්ථාව සැලසේවා. එයාටත් නිවන් සුවබෝධයේ පිණසම දුකින් මිදීම පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ ධර්ම මාර්ගයේ නිවැරදිව හැසිරෙන්න, අඛණ්ඩව හැසිරෙන්න, වීරයවන්තව හැසිරෙන්න අපි කරා වූ මේ සියලු කුසල් ඒකාන්තයෙන් හේතු වේවා මේ ජීවිත ජීවිත